ග්ලයිපොෆේට් කියන නම් හඳුන් රසායනික නම් හඳුන්වන වල්නාශකය තමයි ලංකාවේ වැඩිම පාවිච්චි කරන පලිබෝධනාශක වෙන්නේ විශේෂයෙන්ම කුඹුරු සැකසීමට පෙර භාවිතා කරන මේ වල්නාශකයේ වකුගඩු රෝගය ඇතිවීම සඳහා ප්‍රධාන වශයෙන් දායක වෙනවා කියලා මේ වෙනකොට විද්‍යාත්මක පරීක්ෂණ වලින් සනාථ වෙලා තියෙනවා. ඉතින් ආප විද්‍යාඥයන් හැටියට ඉල්ලීමක් කරා තිබුණ ජනාධිපතිතුමන්ගෙන් මේ වල්නාශකය ලංකාවේ භාවිතා කරන එකම නවත්වන්න කියලා. මොකද මේ වල්නාශකය තවදුරටත් පාවිච්චි කරොත් මම හිතන්නේ නෑ මේ වකුගඩු රෝගය පැතිරියාම වළක්වන්න අපිට පුළුවන් වෙයි කියලා මොන ක්‍රියාමාර්ගය අපි ගත්තත් ඉතින් ඒක නිසා අපි බලා බලාපොරොත්තු වෙනවා නුදුරේදීම අවශ්‍ය ක්‍රියාමාර්ග අරගෙන මේ ගොජනතාව වකෝඩු රෝගයට ගොටු වීම තවදුරටත් වළක්වා ගැනීමට අවශ්‍ය දේවල් ගනින් කියලා.